විභංග සූත්‍ර දේශනාවේ කොටසක්. අපි මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන මොහොතේ පුළුවන් තරම් නිශ්ශබ්දව සංසුන්ව විවෘත මනසකින් යුක්තව මේ ධර්මයට ඇහුම්කන් දුන්නොත් අපිට පුළුවන්කම තිබෙනවා බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ කුමන ඉගැන්වීමක්ද කරන්නේ කියන එක. බොහෝ ඇත්තන්ට නිශ්ශබ්දව බණහන්න කියලා කිව්වම වැඩි පිරිසක් කල්පනා කරන්නේ බාහිර වශයෙන් සංසුන් වෙලා බණහනක. ඒක නරක නෑ ඒක හොඳයි. නමුත් නිශ්ශබ්ද වීම සම්බන්ධව ඊට වඩා ගැඹුරු අදහසක් තියෙනවා. ඒ තමයි අපි යම්කිසි දේශනාවකට අහුම්කම් දෙනකොට අපි සමහර විට කලින් ගත්ත දුස්ති මතවාද විසින් අපේ හිතේ කැළඹීමක් තියෙන නිරන්තරව. ඒ කැළඹීම නිසා අපිට සංසුම් මනසක් ඇති කරගන්නට බෑ දේශනාව පුරාම කෙනෙක් උත්සාහ කරනවා තමන් ගත්ත මතය තහවුරු කරගන්නට එහෙම නැත්නම් ඒ මතය තහවුරු වෙන්නේ නැත්නම් තමන්ගේ හිතේ යම්කිසි කනස්සල්ලක් ඇති වෙන්නට පුළුවන්. එතින්දිත් හිත නුසන්සුන් භාවයටපත් වෙනවා. එතකොට නිශ්ශබ්දතාවය කියලා සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරන්නේ කිසිවක් ගැන කිසිවක් නිසා අපේ හිත නොසන්සුන් කරගන්නේ නැතුව දෘෂ්ටිවාද මතවාද වලින් හිත නොසන්සුන් කරගන්නේ නැතුව නිශ්ශබ්දව ධර්මයට අහුම්කම් දෙන්න. අතීතයෙන් එන ශබ්ද වෙන්න පුළුවන් මේ මොහොතේ එන ශබ්ද වෙන්න පුළුවන් මනසට ඒ කුමන හෝ ශබ්දයකට අපේ හිත කැළඹෙන්න ඉඩ නොදී අපිට පුළුවන්කම තිබෙනවා නම් මේ දේශනාවට මහුම්කම් දෙන්නට යමක් තේරුම් ගන්නට පුළුවන්. ධර්මය තේරෙන්නේ නිදහස්ස අපි ශ්‍රවණය කළොත් ඒකට අපි කියනවා විවෘත මනස කියලා. විවෘත මනස කියලා කියන්නේ මතවාදයක් විසින් ගොඩනැගිච්ච නැති හිත විවෘතව බණහන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට සුභ කියන තරුණ මානවකයා පැමිණලා උන්වහන්සේගෙන් ඉඳුරාම ප්‍රශ්නයක් කරනවා ස්වාමීනි මේ ලෝකේ මිනිස්සු ගත්තාම එක එක විදියයි සමහර අය දුප්පත් සමහර අය පොහොසත් සමහර අය කුලවත් සමහර අය කුලහීනයි සමහර අය රූපෙන් බොහොම හොඳයි සමහර අය අප්‍රසන්නයි මේ විදිහේ නානා බෙදීන් තියෙනවා මේකට හේතුව මොකද්ද බුදුරජාණන් වහන්සේ කියලා මේ තරුණ මානවකයා උන්වහන්සේගෙන් විමසා සිටියා ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ චුල්ල කම්ම විභංග සූත්‍රය දේශනා කළේ. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මානවකය කර්මය විසින් මේ ලෝකේ මිනිසයන් නොයෙකුත් ආකාරයෙන් බෙදලා තියෙනවා. සියලු සත්‍යයන්ගේ එකම දායාදයේ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කම්ම දායාදා. කර්මයේ දායාදේ කරගෙන තමයි හැම කෙනෙක්ම පැමිණලා තිබෙන්නේ. ඒ කර්මය විසින් අපි වෙන් කරලා නොයෙකුත් ආකාරයෙන් බෙදලා තිබෙනවා. නමුත් කිසිවිටවත් පින්වත්නි තේරුම් නොගත යුතුයි බුදුරජාණන් වහන්සේ කර්මයටම මුල් තැන දීලා මිනිසයා පිළිබඳ විග්‍රහයක් කරනවා කියලා. මිනිසයාට තියෙන වීරිය ඥාණය බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. නමුත් මූලික වශයෙන් අපි උත්පත්තිය ලබනකොට අපි හැම කෙනෙක්ම යම්කිසි කර්ම දායාදයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. කෙනෙක් උත්පත්තියෙන්ම මොලේ හොඳට වැඩිලා බුද්ධිය දියුණු කරගන්නට පුළුවන් තැනක උපදින අතර තව කෙනෙක් මන්ද බුද්ධිකව උපදිනවා. ඒ මන්ද බුද්ධිකව ඉපදිච්ච කෙනාට කොහෙත්ම පුළුවන් කමක් ඇත්තේ නැහැ පින්වත්නි භාෂා ශාස්ත්‍ර විෂයන් ඥාන මාර්ග දියුණු කරන්න ඒ වගේම ප්‍රඥාව දියුණු කරන මාර්ගයක් ඇති කරගන්නට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කම්ම දායාද කියන වචනේ පාවිච්චි කළේ. එතකොට කර්මය කියන එක ගත්තාම පින්වත්නි බුද්ධ දේශනාව තුළ පෙන්වන්නේ අචින්ත්‍ය වූ විෂයක් හැටියට. ඒ කියන්නේ මහා සංකීර්ණ විෂයක් කර්මය කියන එක. ඒක ලේසියෙන් කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් කමක් නැත්තේ නේ අචින්තෝ විෂයන් කීපයක් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා එයින් එකක් තමයි මේ කර්ම විෂය කියන එක. ඒක තෝරලා විග්‍රහ කරලා ඉවර කරන්නට එනකොට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මෙතෙන්දී අපි සූදානම් වෙන්නේ නැහැ කර්මය පිළිබඳ බහුල වශයෙන් පොත්පත්වල සඳහන් වෙලා තියෙන කරුණු නැවත නැවත මේ ඇත්තන්ට ප්‍රකාශ කරන්නට අපිට ලැබිච්ච කාල වේලාව අනුව කර්මය අපේ ජීවිතයට මොන විදියෙන් බලපෑමක් කරනවද කියන එක තේරුම් ගැනීම තමයි අපිට මේ අවස්ථාවේ කෙටියෙන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර මම මුලින් සඳහන් කළා වගේ පෙර කර්මයෙන්ම මේ ඔක්කොම වෙන්නේ කියන පුබ්බේ කත හේතුවාදයක් උගන්වන්නේ නැහැ. නමුත් උන්වහන්සේ කර්මය කියන එක උගන්වනවා. බුදුහාමතුරු උගන්වන කර්මය මොකද්ද සරලව අපි තේරුම් ගත්තොත්. සිත මුල්ව කරන ක්‍රියාවට තමයි බුදුහාමුදුරු කර්ම කියලා කිව්වේ. විපාක සහිත සිත මුල් කරගෙන කරන ක්‍රියාවට තමයි කර්ම කියලා කිව්වේ. එතකොට ඒ කර්මය කරන පුජ්‍යලයා සතු කරගෙන තියෙනවා. ඒක තව කෙනෙකුට පවරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තමන් මේක තේරුම් අරගෙන යම් දවසක කර්මක්ෂය කියන වචනේ උගන්වන සහත් භාවය වෙනකොට සියලු කර්ම ගෙවන්නට ශක්තිය උපදව ගන්නෝ මිසක් තව කෙනෙකුට පින්වත්නි මේ කර්ම පවරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කර්ම යාඥා කළා කර්මවලට සමාව ගන්න ක්‍රමයක් උගන්වන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අපි සිත මුල් කරගෙන චේතනා සහිතව කරපු කියපු හැම කර්මයකම ලොකු කුඩා වශයෙන් හැම කෙනෙක්ම විපාක උරුම කරගෙන තියෙනවා. ඒ උරුම කරගෙන තියෙන කර්ම සැප හරි දුක හරි යම්කිසි කෙනෙක් විඳිනකොට ඒ ඇත්තට කියන්න පුළුවන් කමක් නැත්තේ මම මේ දුක් විඳින්නේ වෙනත් කෙනෙක් නිසායි කියලා. ඒක වැරදි. නමුත් සාමාන්‍ය සමාජයේ දිහා බැලුවහම අපිට පැහැදිලිව පේනවා හුඟා දෙනෙක් දරුවෝ නම් දෙමව්පියන්ට දොස් පවරනවා දෙමව්පියෝ නම් දරුවන්ට දොස් පවරනවා සමාජයේ නොයෙකුත් පිරිසට දොස් පවරනවා තම තමන් දුක් විඳින්නේ මේ මේ අය නිසායි කියන එක. නමුත් එහෙම දොස් පවරන්න පුළුවන් කමක් නැත්තේ. තමන් කරපු කර්ම වලට අනුකූලව තමන්ට ජීවිතේ යම් යම් දේවල් උරුම වෙලා තිබෙනවා. අපි සරල වශයෙන් ඒ ටික කලින් තේරුම් ගත්තොත් පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා මේක තේරුම් ගන්න. කර්මය තේරුම් ගන්න තියෙන හොඳම අවස්ථාව අපිට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ. සත්තුන්ටත් නොයෙකුත් කර්ම විපාක සහිතව දුර්ගති උත්පත්තිය ලැබලා තිබෙනවා. ඒ වගේම උසස් කර්මේ පුණ්‍ය කර්ම හැටියට සලකන සුගති භූමිවල ඉපදිච්ච සමහර සත්වයෝ ඉන්නවා. ඒ ඇත්තන්ටත් අර ත්‍රිසංගත සත්තුන්ටත් පින්වත්නි සමහර විට මේ කර්මය කියන එක තේරුම් ගන්න බෑ. හැබැයි වාසනාවකට මිනිස්යාට මේ කර්මය ටිකක් තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන තමන් මෙච්චර කර්ම කරලා තියනවද කියන එක තේරුම් ගැනීම නෙමෙයි. තමන්ට යම්කිසි දුක්සහගත විපාකයක් ලැබෙනකොට ඒකට කලබල නොවි තමන්ගේ කර්මයක් හැටියට ඒක තේරුම් අරගෙන ඉදිරියට අපෙන් එවැනි දේ සිද්ධ වෙන්නට ඉඩ නොදී අපේ ජීවිතයේ යහපතෙහි පිහිටවන්නට මිනිස්යාට පුළුවන්කම තිබෙනවා. නමුත් බොහෝ ඇත්තන්ට මේ සඳහා විවේක බුද්ධියක් නැහැ. ඒ හැම අවස්ථාවකදීම පුළුවන් තරම් කලබල වෙලා හිත නොසන්සුන් කරගෙන තව තව ඒකට කර්ම එකතු කරගන්නු මිසක් සංසිඳුණු මනසක් ඇති කරගන්නට මේ දුක්ඛිත ජීවිතේදී බොහෝ ඇත්තන්ට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි දිගින් දිගටම සසර වැඩි දෙනෙකුට පින්වත්නි දුක් විඳින්නට සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට අපි තේරුම් ගමු බුදුරජාණන් වහන්සේ මේ කියන කර්මය සිත මුල් කරගෙන විපාක සහිත විපාකයක් ඇති වෙන අන්දමට කය වචන මනසෙන් කරන ක්‍රියාව තමයි කර්ම කියලා කිව්වේ. එතකොට මූලික වශයෙන් තියෙනවා පින්වත්නි අපි දැනගෙන තියෙනවා දැනටම පුණ්‍ය කර්ම සහ පාප කර්ම කියන දෙකක්. මේ කර්ම දෙකටම පාදක ධර්මයේ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූල තුන. ඒවට අපි සඳහන් කරන්නේ අකුසල මූල කියන වචනේ. දැන් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගැන සලකනකොට උන්වහන්සේ රජ කෙනෙකුගේ පුතෙක් හැටියට මහා පුණ්‍යවන්ත කෙනෙක් හැටියට උත්පත්ති ලැබුවා. උබතෝ සුජාතෝ මෞපිය දෙපාර්ශවයෙන්ම උන්වහන්සේ ඊටාම වැදගත් ආකාරයෙන් උත්පත්තියක් ලබා ගත්තා. ඒ කියන්නේ අපි සලකන පින් උන්වහන්සේට හොඳටම තිබුණා. පුබ්බේත කත පුඤ්ඤතා කියන පෙර පින ඊටාම හොඳට තිබුණා. අපිට වැඩිය හොඳට උන්වහන්සේට ඒ පින තිබුණා. නමුත් ඒ අපිට වඩා උන්වහන්සේට පින තිබුණා. ඒ නිසාම උන්වහන්සේ පින් හොයන්නට ගියේ නෑ. රජමාලිගාව අත්හැරලා උන්වහන්සේ සොයාගෙන ගියේ මොකද්ද? අරිය පරිේෂණ සූත්‍රයේ සඳහන් වෙන්නේ කිං කුසල ගවේසි. කුසලය තමයි උන්වහන්සේගේ පින නෙමෙයි. ඇයි පින හේවෙ නැත්තේ? උන්වහන්සේට පින තිබුණා. පිනෙන් ලබා ගන්න බැරි දෙයක් දේවල් උන්වහන්සේ තියෙන බව තේරුම් ගත්තා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ලබාගෙන තියෙන මේ මනුෂ්‍ය ජීවිතේ පිනෙන් ලැබිලා තියෙනවා. නමුත් මේකේ දුක නැද්ද? දුක තියෙනවා. පිනෙන් ලැබුණා නම් දුකක් පිනෙන් දුක නැති වෙනවා නම් අපිට දුක් නැති ජීවිතයක් තියෙන්නට ඕන. නමුත් මනුෂ්‍ය ජීවිතය කියන එක පිනෙන් ලැබුණට දුක තියෙනවා. ඒ නිසා පිනෙන් දිනා ගන්නට බැරි දෙයක් මේ ජීවිතේ තියෙනවා. එහෙමනම් ඒක පවෙන් කොහොමවත් දිනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි පින්පව් දෙක ඉක්ම වූ දෙයක් උන්වහන්සේ සොයාගෙන ගියා. ඒකට අපි කියන කුසල කියන එක. බොහෝ ඇත්තු වැරදි විදිහට පාවිච්චි කරන මේ පිනටම කුසලය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමනම් එහෙම වචන දෙකක් පාවිච්චි කරන්න විවහාර කරන්න උවමනා කරන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම කුසලයේ එකක් පින එකක්. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් කෙටියෙන් පින් කියන එකේ පාදක ධර්මය වෙන්නේ ලෝභ, දේශ, මෝහ කියන මේ තුන. කුසලයේ පාදක ධර්ම. එහෙම නැත්නම් කුසලයේ මූල හැටියට බුදුහාමුදුරුව ධර්මයේ පෙන්වන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන මේ ස්වභාවය. එතකොට මේ දෙක දෙකක් විත්තේ ඊටාම හොඳට පැහැදිලි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොයි කොයි විටකවත් පව් කරන්න එපා පින් කරන්න කියන එක මෙහෙයවීමට වඩා උන්වහන්සේ ලෝකයාට ඉගැන්නුවේ කුසලයේ මේ ජීවිතේ පිහිටවන්න තේ කුසල් කරන්න තේ කියන එක තමයි අපිට පෙන්වන්නේ එතකොට මේ පින්පව් දෙක මූලික වශයෙන් පැහැදිලි කරන්න පින්වත්නි කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒකට තව අපි විවහාර කරන ලෝකීය සම්මාදිට්ඨිය කියන එක. මව ඇත, පියා ඇත, පින්පව් ඇත, මෙලොව ඇත, පරලොව ඇත, කර්ම ඇත ආදී විශ්වාසය පදනම් කරගත්ත හැදහීමටයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේ තියෙන මූලිකම ලක්ෂණය සත්‍යයක් පුජ්‍යලෙක් පිළි අර ගැනීම මූලික වශයෙන්. එතකොට පින්පව් දෙක කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් සලකනකොට සත්‍යේ පුජ්‍යලයේ තුල තමයි විග්‍රහ කරන්නේ. සත්පුජ්‍යල දෘෂ්ටියෙන් පරිබාහිර වේදික විග්‍රහ කරන්න බෑ. එතකොට අපිට තේරෙන විදිහට මේක තේරුම් ගන්න පුළුවන් කොහොමද? දැන් අපි දන්නවා ධර්මයේ උගන්වන වස්තු රූපය කියලා එකක්. වස්තු රූපය කියලා කිව්වේ අපේ මේ හදවත ඇසුරු කරගත්තු ස්වභාවයටයි වස්තු රූපය කියලා කිව්වේ. ඒ වස්තු රූපේ පිනායම මනසාචේ පසන්නේන පිනායෑමෙන් යම්කිසි ශක්තියක් චිත්ත ශක්තියක් පහළ වෙනවා නම් අන්න ඒ ශක්තියට අපි කියනවා පුඤ්ඤ කියන වචනේ පාවිච්චි කරනවා මේ වස්තු රූපය ගොරෝසු වෙනවනම් ඝන වෙනවනම් අන්න එතනින් පහළ වෙනෝ යම්කිසි චිත්ත ස්වභාවයක් මනසාචේ පදුත්තේන අපි ඒවට කියනවා පව් කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට පේනවා මේ පින් පව් දෙක මනසේ ඇතිවෙන එක්තරා අවස්ථාවක ප්‍රසාද ගුණයකින් පහළ වෙන පින් අනිත් පැත්තෙන් ගොරෝසු වීමෙන් පදුත්තේන කියන වචන පාවිච්චි කළා ගොරෝසු වීමෙන් පහළ වෙන පව්. එතකොට මේ පින් පව් දෙකටම වචනයක් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. පින් කියන එකට පාවිච්චි කරන්න පුළුවන් විමාන වස්තු කියන වචනේ. විමාන වස්තු. විමාන වස්තු කියලා කියන්නේ පුණ්‍ය කර්ම නිසා පහළ වෙන සුගති ස්වභාවයට විමාන වස්තු කියන වචනේ පාවිච්චි පව් කියන එකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගිකව പ്രേත වස්තු කියන වචනේ. ඒ പ്രേත වස්තු කියලා කියන්නේ පාප කර්ම නිසා ඇද වැටෙන දුර්ගති ස්වභාවය. එතකොට මේ වස්තු රූපේ චලනය නිසා එකක් පහළ වෙනෝ විමාන වස්තුව හේවත් පුණ්‍ය කර්ම අනිත් පැත්තෙන් පාප කර්ම හේවත් പ്രേත වස්තු එකම වස්තු රූපේ එකක් හදවත පිනා යෑමෙන් විමාන වස්තු පහළ වෙනවා අනිත් එක හදවත ගොරෝසු වීමෙන් പ്രേත වස්තු කියන එක පහළ වෙනවා පින් පව් දෙක. එතකොට මේ පොත් දෙක දැන් පොත් දෙකක් හැටියට සමාජයේ තියෙනවනේ. විමාන වස්තුව කියලා පොතක් තියෙනවා, പ്രേත වස්තුව කියලා පොතක් තියෙනවා. ඒව කොහොමද පොතට ආවේ? ඒව නිකම්ම පොතට ආවේ නෑ. අපේ මේ හදවත ඇසුරු කරලා පහළ වෙච්ච ස්වභාවය තමයි පස්සේ අපි විග්‍රහ කරලා පොත්වලට කතන්දර හැටියට, ප්‍රවෘත්ති හැටියට පින්වත්නි අපි ප්‍රකාශයට පත් කළේ. එතකොට මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා ලංකාවේදී අනුලාභිසව ඇතුළු පිරිසට දේශනා කළා මේ විමාන වස්තු, പ്രേත වස්තු කියන කතා ප්‍රවෘත්ති. ඒ කතා ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමට එක හේතුවක් ඒ ඇත්තන්ට මේ පින්පව් දෙක පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ පින්පව් දෙකෙන් විමාන වස්තුව ලැබුණත් പ്രേත වස්තුව ලැබුණත් සසර ගමන යනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්නේ සසර ගමන යන්න නෙවෙයි සසර ගමන නතර කරන්නට. ඒ නිසා තමයි පුඤ්ඤ පාප පහිනස්ස කියන වචනේ පාවිච්චි කරන්නේ. පින්පව් දෙක ඉවර කළ ස්වභාවය තමයි රහත් කියන වචනයෙන් සඳහන් වෙන්නේ. කර්මක්ෂය කියන වචනය එතෙන්ට පාවිච්චි කරනවා. නමුත් වැඩිපුර මේ සමාජයේ බෞද්ධ පිරිසක ජීවිතය දිහා බලනකොට පව් කරන්න අකමැති වෙලා පින් කරන්න කැමැති ගතිය සමාජයේ කවදත් තියෙනවා. ඒක නරක නැහැ. නමුත් එක නරකක් තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම පහළ වුණේ මේ කටයුත්ත කරන්නද? එහෙම නැත්නම් සසර ගමන ඉවර කරන්නද? දැන් පින්කන ඇත්තන්ගේ විමාන වස්තු බඳිනකොට ඒ ඇත්ත තේරුම් ගන්න මොකද්ද? තාවතින්සේ යාමයේ තුසිතේ පරනිම්මිත වසවර්ත ආදී සද්විද කාමස්වර්ගවල ඉපදීමේ බලාපොරොත්තුවෙන් මීට වඩා කම්සප විඳීමේ බලාපොරොත්තුවක් ඒ ඇත්තන්ගේ හිතේ තියෙනවා. එතකොට පේනවා පින කියන එක ඇලීම තුලින් පහළ වෙන එකක් බව. ඊළඟට පින් නොකරන අය ඒව ගැන සාකච්ඡාවක්වත් ඒ හොඳ වැඩේ කියන ඒව නොකරන අය උගත් පව් වැඩ කරනවා. ඒ පව් වැඩ කරන එක්කෙනා තුලත් අර ඇලීම ගැටීම ඇති වෙන නිසා පින්වත්නි ඒකාන්ත කොටම ඒ ඇත්තන් අර දුර්ගති වල උත්පත්ති ලැබෙනවා. එතකොට දුර්ගතියක උත්පත්තිය ලැබුවත් සුගතියක උත්පත්තිය ලැබුවත් අර මූලික දුකෙන් නිදහස් වෙන්න බෑ. මොකද්ද මූලික දුක ධර්මයේ උගන්වන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මේ මූලික දුක. උපාදානස්කන්ධ දුක ඒ දුර්ගතියෙත් තියෙනවා සුගතියෙත් තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට උවමනා උනේ පව් කරන එක නවත්තලා පින් කරන පිරිසක් ඇති කරන්නට නෙමෙයි. පින් පව් දෙකම හොඳට තේරුම් අරගෙන කුසලයේ පිහිටවන්නට. ඒ නිසා තමයි සඳහන් වෙන්නේ පුතුජනයෝ පින් පව් කරති බුද්ධාදී උත්තමයන් වහන්සේ කුසල් කරති. එතකොට දැන් අපි තේරුම් ගමු සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ කොහොමද දැන් මේ කුසලය පින කියන එක අපි තුල තියෙන්නේ කියලා. මූලික වශයෙන් ගත්තාම ඇස කන නාසය දිව ශරීරය සිත කියලා අපිට ආයතන හයක් තියෙනවා. මේ ආයතන හය පින්වත්නි නිරන්තරයෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු විශේෂී ගමන් කරනවා. මේ අරමුණු විශේෂී ගමන් කරනකොට එක්කෝ අපි අරමුණු වල ඇලෙනවා. එහෙම නැත්නම් ඒ අරමුණු වල අපි ගැටෙනවා. ඒ දෙකම සිද්ධ වුනේ පින්වත්නි අරමුණු තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපි ඒකට කියනවා අරමුණු වල මුලා වෙනවා. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන පදනම ඇතුව තමයි මේ ආයතන අරමුණු විශේෂය යන්නේ. එතකොට ඒක බෙදනකොට ඒ අරමුණු විශේෂය එහෙම ගමන් කරනකොට සමහර විට හිතේ සෝමනස්සයක් ඇති වුණා නම් අපිට පුණ්‍ය කියන වචනේ පාවිච්චි කළා. හිතේ දෝමනස්සයක් පහළ වුණා නම් අපි පාප කියන වචනේ පාවිච්චි කළා. කුසලයේ පෙන්නනවා ඇස රූප වෙත ගියාට එතන උපාදාන සිතක් පහළ වෙන්නේ නැහැ. සුභ වශයෙන් ගන්නෙ නැහැ. ඒ වගේම අරමුණු වශයෙන් ගන්නෙ නැහැ. ඒ අරමුණු වශයෙන් නොගන්න නිසා පින්වත්නි එතන බෙදීමක් සිද්ධ වෙන්නේ නැති නිසා එතන පව් හෙවත් එහෙම නැත්නම් පුණ්‍ය කියන මේ දෙකටම නොඇති උපේක්ෂාව කියන එක පහල කරන්න පුළුවන්. එතකොට මේ උපේක්ෂාව කියන වචනයක් ටිකක් සංකීර්ණ වචනයක්. මොකද අපි සාමාන්‍ය ජීවිත භාවිතයේදී කරන අපි උපේක්ෂාවෙන් තමයි ඔක්කොම දිහා බලන්නේ නමුත් මෙතන උපේක්ෂාව කියලා කිව්වේ එහෙම එකක් නෙමෙයි. දැන් සුඛ වේදනාව කියන එක ගත්තාම මේ සුඛ වේදනාවේ අනුශය ධර්මයේ හැටියට පෙන්වන්නේ රාගය. දුක්ඛ වේදනාව කියන එක ගත්තාම මේ දුක්ඛ වේදනාවේ අනුශය ධර්මයේ හැටියට පෙන්වන්නේ ද්වේෂය. ඊළඟට උපේක්ෂා වේදනාව කියලා ඒ වේදනාව පැහැදිලි කරන තැනම වේදනාවක් වෙන්න උපේක්ෂා වේදනාව ඒ උපේක්ෂා වේදනාව කියන එක පෙන්වන්නේ අවිජ්ජාව අනුශය කරගෙන එතනක් තියෙනවා කියලා. ඇස රූප වෙත යෑම ගමන. කන ශබ්ද වෙත යෑමේ ගමන. නහය ගඳ සුවඳ වෙත යෑමේ ගමන. දිව රසෙහි ගමන් කිරීමේ ගමන. ශරීරයේ ස්පර්ශය වෙත ගමන. මන ධර්ම වෙතෙහි ගමන. මේ ගමන. එතකොට මේ යන ගමනේදී අපිට කර්ම කර්ම නිමිති ගති කියන ඒවා පහළ වෙනවා. කර්ම කියලා කර්ම කර්ම කියලා කිව්වේ අර පින්පව් වශයෙන් අපිට සිද්ධ වෙන දේවල්. ඒවයි නිමිති හැටියට නොයෙකුත් දේවල් තියෙනවා නිමිති. ඇහෙන් ගන්න නිමිති, කනෙන් ගන්න නිමිති වශයෙන් නිමිති පහළ කරනවා. ඒ කර්මත් කර්ම නිමිතිත් නිසා අපේ හිතේ යම්කිසි ස්වභාවයක් පහළ වෙනවා. අන්නේ ස්වභාවයට තමයි ගති කියලා කියන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම කුමන හෝ ගතියකින් වාසය කරනවා. ඒ ගතියට අනුව තමයි පින්වත්නි චුතිය කියන එක පහළ වෙන්නේ. චුතිය කියලා කියන්නේ අර සම්මුති වශයෙන් අපි මරණයටපත් වෙනකොට ඊළඟ උත්පත්ති ලබා දෙන කර්මය. අපි යම්කිසි ගතියක් අපේ මනසේ පවත්නවා නම් ඒ ගතියට අනුකූලව තමයි චුතිය පහළ වෙන්නේ. ඒ චුතියට අනුව ඒ ගතිය හොඳ එකක් නම් අපි සුගතියකට යනවා. ගතිය නරක එකක් නම් අපි දුර්ගතියකට යනවා. හැබැයි රහතන් වහන්සේට කුසලය නිසා මොනම ගතියක්වත් පහළ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න බුද්ධඝෝ සටුවාචාර්යන් වහන්සේ පෙන්වුවේ ගති විමුක්ත කියන වචනේ මොනම ගතියක් පහළ වෙන්නේ නැයි කර්ම කර්ම නිමිති ගති කියන එක උන්වහන්සේට පහළ වෙන්නේ නැයි මේ ආයතන කුසලෙහි පිහිටලා කුසලස්ස උපසම්පජ්ජ කියන වචනේ පාවිච්චි කරනවා කුසලෙහි පිහිටලා තියෙනවා එතකොට දැන් අපි මේ සරල වශයෙන් පෙන්වුවේ දීර්ඝ විස්තරයක් කරන්න බෑ පින් පව් සහ කුසල් කුසල් වල තියෙන ශ්‍රේෂ්ඨකම. එතකොට දැන් අපි මූලික වශයෙන් පෙන්වන මේ හදවත ඇසුරු කරගෙන මේ වස්තු රූපය ඇසුරු කරගෙන විමාන වස්තුව, പ്രേත වස්තුව, තුන් පව් දෙක පහළ වෙනවා. දැන් බලන්නට විමාන වස්තුව හදන්න අපි මොකද කරන්නේ? පින්කම් කරනවා. ඒ කරන පින්කම් අතර අපිට පේන හුඟක් පිරිස බුද්ධ ප්‍රතිමා චෛත්‍යයන් වහන්සේලා බුදුහාමුදුරුව වෙනුවෙන් නිර්මාණය කරන හුඟා දේවල්. ඒව තුළ අපි නිදාන් තැම්පත් කරනවා. අපි ඒවට කියනවා නිදාන වස්තු කියලා. නිදාන වස්තු. ඒ නිදාන වස්තු වල මොනවද තියෙන රන් රිදී මුතු මැණික් නොයෙකුත් දේවල්. හැබැයි ප්‍රශ්නයක් ඇහුවොත් බුදුහාමසන්ට අපින් ඒව වමනා කරනවද කියලා. ඇත්තටම කෙනෙකුට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. බුදුහාමන්ට අපෙන් ඒ වුමනා කරන්නේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙන්න ඉස්සෙල්ල වුමනා නම් අපිටත් දෙන්න පුළුවන් ප්‍රමාණයක උන්වහන්සේ වාසය කළා. අද කෙනෙකු පුතේ. ආයෙත් අපෙන් රත්තරන් රෙදි මුතුමැණික් බුදුහාමන්ට වුමනා කරන්නේ නෑ. ඒක එක වරදක්. දෙවෙනි වරද මොකද්ද? විරාගී දර්ශනයක් තුල අපි ඒව තැම්පත් කිරීම. හැබැයි හුඟක් සන්තෝෂෙන් අපි ඒක කරන්නේ. ඒකට අපි කියන සෝමනස්ස සහගතයි. බොහොම සතුටෙන් කරන්නේ. ඒ සතුටෙන් කරන නිසා මේ වස්තු රූපය තුල පහළ වෙන අර පුණ්‍ය කියන එක. එහෙම නැත්නම් විමාන වස්තු. අන්න නිදාන වස්තුවක් තැම්පත් කළා විමාන වස්තුවක් හරි ගස්ස ගන්න. ඒ කියන්නේ සුගතියක උත්පත්තිය ලබන්න අපි කටයුතු කරගන්න. දැන් අපිට ටිකක් විග්‍රහ කරනකොට එතකොට මේ පින පින පහළ වුණානේ ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දැන් පිනක් එතන පහළ වුණා. ඒ පින එතකොට තියෙන විද්‍යාව තුළද අවිද්‍යාව තුළද? අවිද්‍යාව තුළ. ඒක අපිට ඉතාම පැහැදිලි. ඇයි එතන තියෙන අවිද්‍යාව? බුදුහාමුදුරන්ට අපෙන් ඒ වුමනා කරන්නේ නැහැ. විරාගී දර්ශනයක් තුළ අපි මේව ලොකු අවබෝධයක් නැති නිසා කළා. මේ විමසගෙන විමසගෙන යනකොට එතන විද්‍යාව කියන එක පහළ වෙන්නේ නෑ අවිද්‍යාව. එහෙනම් අපිට හොඳට තේරෙන දැන් පින කියන එක තියෙන්නේ පව කියන එක තියෙන්නේ විද්‍යාව තුල නෙවෙයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අන්ධකාරය, ආලෝකය නෙවෙයි. ඒ නිසා තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී කියන වචන පාවිච්චි කරා. අපිට විද්‍යාව පහළ වෙන්න ඕන. ආලෝකය පහළ වෙන්න ඕන. එහෙනම් කුසලය තියෙන්නේ ආලෝකය තුල. විද්‍යාව තුල. ඊළඟ කට්ටිය මොකද කරන්නේ? දැන් අර ගොල්ලන් නිදාන වස්තුව හදලා විමාන වස්තුවක් හදරගෙන ගෙදර ගියාට පස්සේ අනික් කට්ටිය එනවා හැන්ද වෙලා මොකද මේ නිදාන වස්තුව කඩලා പ്രേත වස්තුව හදන්න. දැන් මේ දවස්වල කරගෙන යන්නේ මුළු රටේම අර නිදාන වස්තු කඩලා പ്രേත වස්තු හදන එක. ඒ එතින්දි පහළ වෙන්නේ මොකද්ද? හිතේ දෝමනස්සය, කැළඹීම, කලබලකම, නොසන්සුන්කම, ද්වේෂය. අපි ඒකට කියනවා පාප කියන එක. එතකොට ඒකත් පහළ වුණේ මේ වස්තු රූපය තුල. වස්තු රූපය තුල අන්න නිදාන වස්තුව කඩලා പ്രേත වස්තුවක් හැදුවා. දැන් එක කොටසක් විමාන වස්තුව හැදුවා අනිත් කට්ටිය പ്രേත වස්තුව හැදුවා. හැබැයි සමාජයේ අපි සියලු දෙනාම ඉඳුරාම ප්‍රසිද්ධියේම විරුද්ධ විය යුතුයි අපේ මේ පුරාණ නටබුන් විනාශ කරලා මේ නිදන් මංකොල්ලයට අපි හැම කෙනෙක්ම විරුද්ධ විය යුතුයි. ඒක වෙනම කාරණයක්. නමුත් අපි යථාර්ථයක් හැටියට මේක දිහා බලනකොට ඒක තුලත් යම්කිසි වරදක් තියෙන බව දැන් අපිට පැහැදිලිව පේනවා. එහෙනම් බුදුහාමුදුරුවන්ට රන් රිදී මුතුමැණික් වලින් වටිනකමක් දෙන්න බෑ. බුදුහාමුදුරුවෝ වටිනවා. අපි බුදුහාමුදුරන්ට වටින වටිනකමක් දෙන්න හදන්නේ මැණික්මය බුදුහාමුදුරුවෝ. රන්මය බුදුහාමුදුරුවෝ. ඒවෙන් බුදුහාමුදුරන්ට වටිනකමක් අමුතුවෙන් දෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ වටිනවා. ධර්මයේ තේරුම් ගත්තොත් ධර්මය අවබෝධ කරගත්තොත් රත්තරන් වලට වඩා මණික් වලට වඩා බුදුරජාණන් වහන්සේ වටිනවා. එතකොට පේනවා දැන් මේ පින්පව් දෙකම අපි එක સિદ્ધාන්තයක් ඉගෙන ගත්තා මේ පින්පව් දෙකම පින්වත්නි තියෙන්නේ අවිද්‍යාව තුලේ කියලා. දැන් මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී සුභමානවයකට බුදුහාමුදුරුව බොහොම සරලව අනුරූප විපාක සහිත කර්මයක් උගන්වනවා. මොකද්ද මේ අනුරූප විපාක කර්මය? බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා මානවකය යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ ප්‍රාණඝාතය කරන එක්කෙනාට අල්ප ආයුෂ ලබනවා. ඒ වගේම එපමණකින් අතර වෙන්න එයා දුර්ගතියකට වැටෙනවා. යම් විටක මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තොත් එයා අල්පාවශ්‍ය ලබන කෙනෙක් වෙනවා කියලා බුදුහාඳුර පෙන්නනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ප්‍රාණ හිංසාව ප්‍රාණ වදය කරනවා නම් බුදුහාමුදුර ප්‍රකාශ කරනවා එයා දුර්ගතියකට වැටෙනවා යම් විටක මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තොත් ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම්ම ඉතින් බෙහෙත් බිබී ඉන්න පුළුවන්. හැමදාම ලෙඩ. එහෙනම් ලෙඩ දුක් මට තියෙනවා මට තියෙනවා කියලා අනිත් අයට දුස් කියලා වැඩක් නැහැ. Taman තේරුම් ගන්න ඕන තමන් పూర్ව කර්මයක් වශයෙන් සත්ත්ව හිංසාව කරලා තියෙනවා කියලා. බුදුහාමුදුරනේ මේ කියන්නේ මම නෙවෙයිනේ. ඉතින් බුදුහාමුදුරෝ කියන්නේ තිලෝ ගුරු. උන්වහන්සේ නොදන්න දෙයක් නැහැ. උන්වහන්සේ මේ සියල්ලම දන්නවා. දැනගෙනම කියනවා සත්ත්ව හිංසාව කරපු අය ලෙඩ දුක් වලින් පීඩා විඳිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ඒ විතරක් නෙමෙයි අනුන්ගේ සම්පත් වලට iriṣya කරනවා නම් එයා සම්පත් නැති කෙනෙක් දිලින්දම් බවට පත් වෙනවා කියලා. දැන් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල තියෙන මේ සත්‍යේ පිළිගත් කර්මය තුල විග්‍රහ වෙන කොටසක් මේ පෙන්න්නේ. යම් කිසි කෙනෙක් අනුන්ගේ සම්පත් වලට ඉරිසියා කළොත් ඒ ඉරිසියා කරපු පුජ්‍යලයට පින්වත්නි නිර්ධන කෙනෙක් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි එයාගේ ජීවිතේ ඉතා අවාසනාවන්ත අඩියකට පත් වෙනවා දැන් ওই මුදිතා කියන වචනයක් වෙන්න සතර බ්‍රහ්ම විහරණවල මෙත් මෙත්තා කරුණා මුදිතා කියලා. මුදිතා කියලා කිව්වේ අනුන්ගේ ඉසරු දැකලා සතුට වෙන්න පුළුවන් ගතිය. අපේ සමාජයේ හිම එකක් නැහැ. අපි කෙනෙක් ලස්සනට අඳිනවට කැමති නැහැ. ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ඉන්නවට කැමති නැහැ. හොඳ වාහනයක් අරගෙන සතුටෙන් ඉන්නවට කැමති නැහැ. රැකියාවේ උසස් වීමක් ලබනවට කැමති නැහැ. දරුවන් ඉගෙන ගන්නවට කැමති නැහැ. එතකොට මුළු සමස්ත සමාජය තුලම පින්වත්නි මේ ඉරිසියාව. එහෙම නැත්නම් අනිත් අය සතුටෙන් ඉන්න දකින්න බැරි ගතිය මහ පුදුම විදියට තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව පෙන්눔 කරනවා එතින්දි මොකද වෙන්නේ? ඒ අය අල්පේ ශාක්‍ය අය බවට පත් වෙනවා. ඒ කියන්නේ කිසිවක් නැති පිළිගැනීමක් නැති සමාජයේ කොතෙන්ට ගියත් පිළිගන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ධනහීනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ කියනෝ මේ ඥානවන්ත මිනිසෙක් නම් ඒ සමාජයේ ඉන්න ශ්‍රමණක් බ්‍රාහ්මණ පඬිතයන් සොයාගෙන ගිහිල්ලා මේක කුසලය මේක අකුසලය මේක හොඳ දේ මේක නරක දේ මේක කළ යුතුයි මේක නොකළ යුතුයි ආදී වශයෙන් විග්‍රහ කරගෙන ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්නම් එයා තුල අවිචාර බව තියෙනවා ඒ අවිචාර බව නිසා ඒකේ විපාකයක් හැටියට උන්වහන්සේ පෙන්වන්නේ මොකද්ද? ඒ පිරිස මන්ද බුද්ධිකයන් බවට පත් වෙනවා. දුර්ගතිවල උත්පත්ති ලැබෙනවා. මේ විදිහට චුල්ලකම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුර අනුරූප විපාක හොඳට පෙන්වලා තියෙනවා. බොහෝම සරලව සුබමානව කියන්නේ. ඒක බොරුයි කියලා කියන්න බෑ. ඒක සත්‍යයක්මයි. ඒ නිසා බුදුහාමුදුර හැමතිස්සෙම බලාපොරොත්තු වුණා මනුස්ස සමාජය තුල විචාර බුද්ධියෙන් කටයුතු කරන පිරිසක් විශේෂයෙන් බෞද්ධයන් විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට ඕන අපිට ලැබිච්ච මේ බුද්ධිය දිනු කරගන්නට වැඩ කරගන්නට ඕන මේ හැම දෙයක්ම පරිණාමයෙන් වී පරිණාමයෙන් ඉස්සරහට යන්න වගේ අපේ බුද්ධිය අපේ ප්‍රඥාවත් දිනු කරගන්නට පින්වත්නි අපි විචාරශීලී කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ එතකොට ඊළඟට දැන් මෙතෙන්දී තව වැදගත් කාරණයක් පැහැදිලි කරනවා. දැන් මේ කර්ම පිළිබඳ සාමාන්‍ය විස්තරයක් නේ කියන්නේ. ඊළඟට අපේ මේ ජීවිතය ගත්තාම ඉස්සෙල්ලා අපි සඳහන් කළා සිත මුල් වෙච්ච චේතනා සහිත විපාක සහිත ක්‍රියාවට තමයි බුදුහාමුදුරු කර්ම කියලා කිව්වේ. ඒ කර්මය විග්‍රහ කරේ සත්‍ය පුජ්‍යල පිළිගැනීම තුල කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් පෙන්වන්නේ මේ කොටසමයි. එතකොට සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නවා කියන විශ්වාසය පදනම් කරගෙන. ඒ වුණාට පින්වත්නි දැන් සචේතනිකව සිද්ධ වෙන කර්ම වගේ අපේ ජීවිතය තුල අචේතනිකව සිත මුල් වෙන්නේ නැති කර්ම තියෙනවා. දැන් බලන්නක අපි උස්ම ගන්න එක උස්ම පිට ගන්න එක අපි හිතලා ගන්න එක නෙමෙයි. ඒක සිද්ධ වෙනවා. සිදු වෙන කර්ම, සිදු කරන කර්ම සහ සිදු වෙන කර්ම කියලා දෙකක් තියෙනවා. සිදු කරන කර්මවල විපාක තියෙනවා, සිදු වෙන කර්මවල විපාක නැහැ. එතකොට දැන් මේ විපාක නැත්තම් දැන් අපි උස්ම ගන්න උස්ම පිට කරන එක තුල කර්මයක් උපදින්නේ නැත්තම් අපි දැන් මේ උස්ම ගන්න උස්ම පිට කරන එකට හිත පිහිටවුවොත් මොකද වෙන්නේ? මම උස්ම ගන්නවා මම උස්ම පිට කරනවා කියලා හිත පිහිටෙවොත් ඒ කර්මය සචේතනික එකක් වෙනවා. හිත මුල් කරගත්ත කර්මයක් වෙනවා. එතන එතන පටන් මේක සංස්කාරයක් වෙනවා. සංස්කාර කියලා කිව්වේ සකස් කරනවා. මේ සැකසිච්ච දේ අපි විශේෂයෙන් සකස් කරනවා. කොහොමද සකස් කරන්නේ? මම උස්ම ගන්නවා මම උස්ම පිට කරනවා මම දීර්ඝ උස්ම ගන්නවා මම රස්ව උස්ම ගන්නවා කියලා මම මේක සකස් කරනවා. ඒ සංස්කාර කියලා කිව්වේ ඒක. එහෙනම් සංස්කාර වෙනකොට යම් ක්‍රියාවක් එක්ක අවිජ්ජා පත්‍ය සංඛාරා. එතකොට එක්ක පිනක් වෙන්න ඕන එක්ක පාවක් වෙන්න ඕන. මේ දෙකෙන් එකක් වෙන්න ඕන. නමුත් අපි සමත භාවනා ක්‍රමයක් හැටියට ආනාපාන සතිය වඩනකොට ඇත්ත වශයෙන් මේක පුඤ්ඤාවි සංඛාර කියන තැනට වැටෙනවා. පිනක් බවට පත් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය මේ සත්පුජ්‍යල සංඥාව අයින් කරලා මේකේ ඇතිවීම නැතිවීම මේ ආනාපාන රූපේ ඇතිවීම නැතිවීම තේරුම් ගත්තොත් අන්න විදර්ශනා ඥානෙ දිනු කරගන්න පුළුවන් යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි එතන අර සියලුම දෘෂ්ටි වලින් නිදහස් වෙලා ප්‍රඥාව කියන එක අවබෝධ කරගන්න පුළුවන් බව බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒ නිසා තමයි මේ ආනාපාන සතිය ගුරු උපදේශයෙන් තොරව කරන්න එපා කියලා කිව්වේ. දැන් මේක සිදු වෙන එක සිදු කරන එකක් බවට පත් වෙනවා. ඒක වැරදුනොත් පින්වත්නි කර්ම රැස් කරන බවක් තනත් පත් වෙලා කර්මය ඒකිනුත් මේ උස්ම ගන්න උස්ම පිට කරන හැම වාරයක් පාසාම කර්ම විපාකයක් ලබා දෙන එකක් බවට පත් වුණොත් කොච්චර කර්ම එකතු වේද කියන එක කල්පනා කරගන්න ඕන. එතකොට පටිච්ච සමුප්පාද ධර්මය තුල උන්වහන්සේ පෙන්වු මේ හේතුඵල ධර්මය තුල අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පෙන්වුවා අවිද්‍යාව නිසා තමයි මේ සංඛාර හේවත් පින්පව් දෙක පහළ වෙන්නේ. දැන් එතනත් අර මුලින් කිව්ව දේ හොඳට තේරෙන විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. එහෙනම් දැන් අපේ ජීවිතය මේ විදිහට බලනකොට විග්‍රහ කරනකොට මහා විශාල ප්‍රමාණයක් මේ කර්මයෙන් ආවරණය වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන මෙච්චරයි අපි ඕව සම්පූර්ණයෙන්ම කටපාඩම් කරගත්ත කියලා අපිට මේ වෙන්නේ නිදහස් වෙන්න බෑ. එහෙනම් අපි කල යුත්තේ මොකද්ද? අපේ ජීවිතය තුළ මේක විග්‍රහ කරලා බලන්න ඕනේ. අපිට විග්‍රහ කරන්න පුළුවන් හොඳම තැන මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන අරමුණු විශේෂෙහි ගමන් කරනකොට මොන විදිහේ හැඟීමක්ද අපේ මනස තුළ ඇති වෙන්නේ හැමතිස්සෙම ලෝභ දේශ මෝහ උපදිනවද එහෙම නැත්නම් ලෝභ දේශ මෝහ වලින් නිදහස් වෙලා මේ අරමුණු තේරුම් ගැනීමට හැකියාවක් අපිට තියෙනවද ඒ නිසා මේ ඥානවන්ත පිරිස් තේරුම් ගන්නට අපි පටන් ගත යුතු තැන තමයි මේ ආයතන 6 පිළිබඳ හොඳ වැටහීමෙන් ජීවත් වෙන්නට ඕන. මගකීමක් ඇතුව ජීවත් වෙන්නට ඕන. සිහියක් ඇතුව ජීවත් වෙන්නට ඕන. ප්‍රඥාවක් ඇතුව ජීවත් වෙන්නට ඕන. එහෙම අපිට ජීවත් වෙන්නට බැරි නම් පින්වත්නි අපෙන් මොන විදියට කර්ම රැස් වෙනවද අපි සසරට මොන විදියෙන් ගැට ගහනවද කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ ඊළඟට මේ ඉන්ද්‍රිය පහ පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තොත් අපේ ගමන හොඳද නරකද කියලා බලන් ගන්න පුළුවන්. දැන් බුදුහාඳුන සුගතෝ කියලා කිව්වනේ. සුගතෝගේ ගමන හොඳයි. මේ නිකම්ම පාරේ වඩින එකට නෙමෙයි ගමන හොඳ කියලා කිව්වේ. ඇස රූප වෙත ගිහිලා රූප උපාදානය කරන්නේ. නිසා එහි ගමන හොඳයි. කන ශබ්ද වෙත ගිහිල්ලා ශබ්ද උපාදානය කරන්නේ. ඒ නිසා ගමන හොඳයි. දිත්තේ දිත්තමත්ං සුතේ සුතමත්. ඇසූදේ ඇසූදයක් විතරයි. ඒක කිසි දෙයක් දරන්නේ නැහැ. නමුත් අපි මේ ආයතන හයෙන් ගන්න ඔක්කොම පින්වත්නි දරනෝ. ඒ දරන නිසා ධර්ම කියලා කියන. කොහෙන්ද දරන්නේ අපේ හිතින්? මොනෝද දරාගෙන තියෙන අන්තිමටම අපි ඇලීම් දරාගෙන ඉන්නවා. ගැටීම් දරාගෙන ඉන්නවා. මුලාවීම් දරාගෙන. ඉතින් මේ දැරීම සපතක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නන. මේක දුකක්. එහෙමනම් මේ දැරීම අත්හරින්න ඕන. එහෙනම් මේක යාඥා කළා හරියි කාට හරි මොනවා හරි කියලා හරි කාගෙන් ඉල්ලීමක් කරලා හරි මේක කරන්න බෑ. Tamangeව ප්‍රඥාව දිනු කරලා තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගත Tamangeම ප්‍රඥාව දිනු කරලා මේ අවාසනාවන්ත දැරීම තේරුම් ගන්නට ඕන. ඒ දැරීම තේරුම් අරගෙන ඒ දැරීම අත්හරින්නේ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ අවස්ථාවේ ටික වෙලාවක් චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් මේ පිරිස ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ධර්මයේ මූලික වශයෙන් අපි පැහැදිලි කරන්න උත්සාහ කළේ පින්පව් දෙකත් ඒ පින්පව් දෙකට වඩා වැඩි යමක් තථාගත බුදුහාමුදුරුව අපිට පෙන්වුවා ඒ තමයි කුසලය. ඒ නිසා අපි හැම දෙනාගේම වගකීම කුසලෙහි පිහිටවීමයි. කුසල් සෙවීමයි. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ කුසලය සොයාගත්තා. ඒ කුසලය තමයි නිවීම හැටියට උන්වහන්සේ පෙන්වන්නේ. උදාහරණයක් වශයෙන් පෙන්වනෝ නම් සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී වශයෙන් පෙන්වන මේ සියල්ලම බෙදලා වෙන් කරලා පෙන්වනෝ නම් කුසල් හැටියට පෙන්වුම් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට වඩා මේ ධර්ම දේශනාව පවත්වන්නට පුළුවන් කමක් නැහැ. මේ ධර්ම දේශනාවට අහුම්කන් දුන්නු මේ සෑම සියලු දෙනාටම සියලු ලෝක සත්‍යයටත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවන් සම්පත්තිය ඒකාන්ත කොටම අවබෝධ වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා ධර්මානුශාසනා පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතන අධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සෝමන රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ Thank you.